8යි විනාඩි 4යි දැන්. ධර්මානුශාසනාව අද දේශකයන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිදී පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබානි ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමින් වහන්සේ අද දේශනාව වාග් සංවරේ උතුම් බව පිළිබඳවයි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගහපති වක්කේ අබේරාජ සූත්‍රය ඇසුරෙන්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 යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු සතු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපම සම්මා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං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 යං අபிසංකරිත්වා තථාගතං උපසංකමිත්වා පුච්ඡanti ථානසෝ වේතං තථාගතං පටිභාති තං කිස්ස හේතු සාහි රාජකුමාර තථාගතස්ස ධම්ම ධාතු සුප්පටිවිද්ධායස්සා ධම්ම ධාතුයා සුප්පටි විද්දත්තා ඨානසෝ වේතං තථාගතං පටිභාති තී සදහවත් පින්වත් අද මා ධර්මානුශාසනාව සඳහා මාත්‍රකාව වශයෙන් තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ ගහපති වර්ගයේ තායක් අභය රාජකුමාර සූත්‍රයයි. සම්බුදු පියාණන් වහන්සේ වැඩගහනුවර වේලවනාදාම විහාරෙහි වැඩ සිට දිනක අබේ රාජකුමාරයට දේශනා කළ සූත්‍රයයි මේ. අබේ රාජකුමාරයා බිම්බිසාර රජතුමාගේ පුතෙක් මේ කුමාරයා නිකාන්තනාත පුත්‍ර ශාස්ත්‍රවරයාමයි සරණ ගියේ නිකාන්තනාත ශාස්ත්‍රෝගේ ශ්‍රාවකේ කැටියට මේ තරුණ රාජකුමාරයා එතුමා වහමුවන්ට යනවා එනවා දිනක් මේ තරුණ කුමරුව තමන්ගේ ශාස්ත්‍රෝතුමා හමුවන්ට ගියා. එතුමාට নমස්කාර කළා. පැත්තකින් වාඩි වුණා. නිගන්තනාත ශාස්ත්‍රෝතුමා මේ කුමාදයාව පොළඹවනවා. බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්න. මේ කුමාරයාට කියනවා ඔබ සමන බබත් ගෞතමයන් සමග වාදයක් කරන්න. එහෙම කළොත් මහා ඉර්ධිමත් ආනුභාව සම්පන්න ගෞතමයන් වහන්සේ සමග වාද කලායයි ඔබව අප්‍රමාණ ප්‍රසිද්ධියකටපත් වෙන කුමාරයා කියනවා ස්වාමීනි මම කොහොමද මේ මහා බල සම්පන්න වූ උතුම් වූ සම්බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්නේ මට නම් බැහැ කිව්වා කුමාරයාව දෙවිගන් වමින් නිකාන්තනාත ශාස්ත්‍රෝතුමා කියන්නේ ඔබ බියමෙන්ට පා මම කියා දෙන්නම් වාදයේ ආරම්භන ආකාරය කුමාරයාව අස්වසාලමින් කියනවා භාසයනුකෝ භන්තේ තථාගතෝ තං වාචං ජාසා වාචා පරේසං අප්පයා අමනාපාති ස්වාමීනි ඔබ වහන්සේ අනුන්ට අප්‍රිය අමනාප කතා කියනවාද ඔව් යයි පැවසුමුත් ඔබ කියන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රතග්ගන ගැමියෙකුගේ කිසිදු වෙනසක් නැහැ ඒ කොහොමද? අනුන්ට අප්‍රිය වෙන වචන, අමනාප වෙන වචන කියනවා නම් සාමාන්‍ය ගැමි නෝගත් මෝඩ ජනතාවක් ඕවා කියනවා. ඒ නිසා ඔබ වහන්සේ සාමාන්‍ය මිනිසෙක් වගේ මෝඩ පුද්ගලෙක් හා සමානයි. ඔය විදියට කියන්නේ අතකින් චනහිතේ භන්සේ කුතුජ්ජනේන නානාකාරණං ඔබ වහන්සේ නොඑක් නොඑක් කරුණු කාරණාවල යෙදෙන කටට එනේන වචන කියන පෘථග්ජනෙක් වගේ මම ඉබඳු වචන කියන්නේ නැහැ එහෙම කිව්වොත් සමන බවත් ගෞතමයන්ට ඔබ කියන්නේ අතකින් චනහිතේ භන්සේ දේවදත්තෝ ව්‍යාකතෝ ආපායිකෝ දේවදත්තෝ නීරයිකෝ දේවදත්තෝ කප්පට්ඨෝ දේවදත්තෝ අත කිංචෝ දේවදත්තෝ ති ඒ ස්වාමීනි නැහැ කියන්නේ ඔබ වහන්සේ දේවදත් දෙදුන්ට මේ දේවදත්තයා අපායේ උපදින්නේ නිරයේ උපදින්නේ කල්ප ගණන් නිරයයි පැහැෙනවා. බුදුහාමුදුරවරු 1000 එකට එක්ුණත් එයාව ගලව ගන්නට බැහැ. ඒ තරමටම ඔව් පාපකාරී කෙනෙක්. මේ විදියට ඔබ වහන්සේ අප්‍රිය අමනාප කතා කිව්වා නොවේද? ඔය විදියට අහන්න. කුමාරයාණෙනි ඔබ එහෙම ඇහුවම සමන බමත් ගෞතමයන්ත මේ ඔබතෝ කෝටික ප්‍රශ්නෙට උත්තර දී ගත නොහැකිව වමාරන්නටත් බැරි ගිල ගන්නටත් බැරි උගුරේ ඇනුණු කටුවක් වගේ වෙයි මේ විදියට මේ තරුණ කුමාරයව දිරිගන්වමින් බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්ට පෙළඹෙව්වා තම ශාස්ත්‍රෝන් වහන්සේට වැඳලා මේ කුමාරයා එතනින් පිටත් වුණේ වේළුවනාධාමීට බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටිනවා මේ කුමාරයා බුදු පියාණන් වහන්සේට নমස්කාර කළා පැත්තකින් වාඩි වුණා එකවරම වාද කරන්නට ගියේ නැහැ ඔහු ඉර පායා ඇති මොහොත වේලාව බැලුම. සවස් කාලයේ ඇවිත් තියෙන්නේ. මේ වෙලාව මට බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්නට මදි. මං හෙට වාද කරනවා. ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට. තමත් තුන් නමක් සමග මගේ නිවසට දානේට වඩින්න බුදු පියාණන් වහන්සේ පිළිගත්තා. පවවදාම් සම්බුදු රජාණන් වහන්සේ මේ කුමාරයාගේ නිවසට වැඩම කළා. සාදරයෙන් පිළිගත්තා. දන්පැන් පිළිගැන්වුවා. සියලු කටයුතු නිම වුණා. මේ කුමාරයා අහනවා. අබේ රාජ කුමාරයා බුදු පියාණන් වහන්සේගෙන් විමසන්න. ස්වාමීනි ඔබ වහන්සේ අනන්ත අප්‍රිය අමනාප වචන කියනවාද? නක්කාක රාජකුමාර ඒතං සේනාති එහෙමම කියන්නේ නැහැ මම. එහෙම කියනවා කියලා නිශ්චිතේකුත් නැහැ. කිව යුතු තැන යමක් වෙයිද? මම එය නොපැකිලවම කියනවා. නොකිය යුතු තැන නොකිය යුතුයි කියා හිතුණනම් යමක් ගැන මම ඒක කියන්නේ නෑ. බුදුහාමුදුරුව පිළිතුරු දුන්නා. එවිට රාජ කුමාරයා එත්තභන්තේ අනස්සං නිගන්තාපි මෙන්න මේ වචනය එකවරම කිව්වා. එයින්ම නිගන්ඨයා පැනදුනා ස්වාමීනි. එකපාරටම මේ කුමාරයාගේ කටින් ඕක කියවුණා. බුදුරජාණන් වහන්සේ විමසනවා මොකක්ද කිව්ව කතාවේ තේරුම? බුදු පියාණන් වහන්සේ මාව මේ විදියට ඔබ වහන්සේ සමග වාද කරන්නයි පෙළඹවා එව්වේ නිගන්ඨනාසයි. ඔබ වහන්සේ සමග වාද කළොත් මාව ප්‍රසිද්ධියටපත් වෙනවා කිව්වා. ඔබ වහන්සේ වැනි බලවන්ත උදාර උත්තමේ සමග වාද කෙරීමෙන් මම ප්‍රසිද්ධ වෙනවා කිව්වා. නමුත් මම ඊට කැමති වුණේ නැහැ. එතුමාගේ පැදැත්ත කිරීමටයි මම මෙතනට ඔබ වහන්සේට වදින්ට කිව්වේ. ස්වාමීනි ඔබ වහන්සේව පනාද කලන්ත එයාගේ බොළඳ උත්සාහයක් මේ ඔබ වහන්සේගේ වචන හැසිරවීම ඊ타මත්ම අවඥා සාගත භාවයට ලක්කඩවන්ත ඔහුට වමනා වුණි බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාව සත්‍යව යුතු කෙනාට පැහැදිලිවම දේශනා කරනු. උන්වහන්සේ තමන් වහන්සේ කදා පැමිණෙන අයට ඔවුනගේ චරිත ලක්ෂණ අනුව ගති ලක්ෂණ අනුව ඔවුන්ගේ ජීවන උපායන් ක්‍රමයන් ගැන අනුව ධම් දේශනා කරන්නේ ඒ ඒ චරිත හඳුනගෙන ඊට ගැළපෙන ආකාරයටයි බුදු පියාණන් වහන්සේ ධම් දේශනා කරන්න. ආවට ගියාට උන් වහන්සේ කරුණාකාරණා කියන්නේ නැහැ. නිකාන්තනාත පුත්තගේ උත්සාහය එතනින්ම පනාදිත වුණා. බුදුරජාණන් වහන්සේට මේ කුමාරයා තමන්ව මේතනට පෙළඹවීම ගැන විස්තර කිව්වා. ඒ අසාගෙන සිටි බුදු පියාණන් වහන්සේ කුමාරයා දෙස බලනවා. අපේ රාජ කුමාරයාගේ ඇටයේ මේවන විට සිංගිති දඩුවෙකු නිදි. මේ සිංගිති දඩුවව පෙන්වලා බුදු පියාණන් වහන්සේ අපේ රාජ කුමාරයාගෙන් අහනවා. මේ දඩුවා නොදන්නා කමට ප්‍රමාද දෝෂයක් හේතු කොටගෙන කුමක් හෝ දෙයක් හටේ දමා ගන්න. වල් කැටයක් වේවා ලී කැබල්ලක් වේවා මොකක් හෝ දෙයක් මේ දඩුව කටේ දමා ගත්තම එය හිඩකඩ ගන්නවා. ඔබ මොකද කරන්නේ? මේ කුමාරයා කියනවා ස්වාමීනි මං ඒ එක්වර ඉවත් කරන්න උත්සාහ ගන්නවා. බැරි වුණොත් වම් අතින් දඩු වගේ හිස තදින් අල්ලගෙන දකුණු අතේ ඇඟිල්ල දඩු වගේ කටට දමා ලේ ගලද්දී වුණත් මං ඇදලා ගන්නවා එළියට ඒ හිරවුණුදී එතකොට දඩුවට රිදෙනවනි දඩුවට වේදනා ගෙන දෙනවනි දඩුවට අපහසුාවක් ඇති වෙනවනි ඒකෙන් දඩු වගේ උගොඩ සාබාධයක් එනවා. එය ගැළපෙන එකක්ද? ස්වාමීනි මම ඒ කටුව හෝ යම් සිරවූ දේ දඩු වගේ කටින් එළියට අදින්නේ දඩුව කෙරේ අනුකම්පාවෙන් තරහින් භෛරයෙන් නෙමෙයි වේදනා ඇති වුණා ලේ ගලුවා වුවත් මට දඩුවගේ ජීවිතේ වටිනවා ඒ චේතනාවෙන් තමයි මම ඒ විදියට දඩුවගේ උගුරෙන් කටුව එළියට ගන්න. අපේ රාජ කුමාරයාණෙනි මම කෙනෙකුට අවවාද කරනවද? කතා කරනවද? වචන හසුරවනවද? කරුණා මෛත්‍රියෙන් විනා වෛර ක්‍රෝධ සිතිවිල්ලෙන් පුද්ගලයාට මම කතා කරන්නේ නැහැ. කෙනෙක්ට අප්‍රිය අමනාප වූ වචන මා ආවට ගියාට කිසිම මොහොතක ප්‍රකාශ කරන්නේ නැහැ. සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කතා කරනකොට වචන හසුරවනකොට කරුණු කාරණා කීපයක් අපට දැනගන්න ලැබෙනවා. යන් තථාගතෝ භාෂා ඥානාති අභූතං අච්ඡං අනත්ත සංහිතං යම් වචනයක් අසත්‍යද අවඩදායකද අනර්ථය පිණිස වෙයිද අනුන්තේ වචනේ අප්‍රියද අමනාපද එය සම්බුදුරජාණන් වහන්සේ නොකියයි අපේ රාජ කුමාරජ අනුන්ත අප්‍රිය අමනාප අසත්‍ය වූ අභූත වූ අර්ථ ශූන්‍යද යම් දෙයක් ඒ වචනේ මම කියන්නේ. සාච පරේසං අප්පිය අමනාපා නතං තථාගතෝ වාචං භාසේති. යම් වචනයක් සත්‍යද ඒ අවඩදායක නම් අනුන්ට අප්‍රේනම් අමනාපනම් ඒද බුදුහාමුදුරුවෝ ප්‍රකාශන කරන අර්ථ සහිත වුණත් අහන කෙනාට එපා නම් ඒක උන්වහන්සේ දේශනා කරන්නේ නෑ. හොඳට කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ මේ වචන භාවිතය යම් වචනයක් අසත්‍යද අවදදායකද අනර්ථකාරීද අසන්නාට ප්‍රිය නැද්ද ඔහුට අප්‍රියද එවැනි වචන බුදුහාමුදුරෝ කියන්නේ නැහැ දේශනා කරන්නේ ඒ කලාම යම් වචනයක් සත්‍යයේද නමුත් අහන කෙනාට වැඩක් නැතිනම් ප්‍රියමනාප නැතිනම් එයද උන්වහන්සේ දේශනා කරන්නේ යම් වචනයක් අනුන්ට අප්‍රියයිද අමනාපයිද නමුත් සත්‍ය නම් ඒත් කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ස්වභාවය සත්‍ය වචනයක් වුණත් අහන කෙනාට වැඩක් නැත්තම් එයාට ප්‍රිය නැත්තම් උන්වහන්සේ එය දිගින් දිගට මේ ගැන කියන්න යන්නේ නැහැ යම් වචනයක් අසත්‍යද අවදදායකද අනර්ථ සහිතද ඒ වචනය අනුන්ට ප්‍රියද මනාපද ඒත් කියන්නේ ප්‍රිය වුණත් මනාප වුණත් අසත්‍යද මොකටද ඇයි බොදු කියන්නේ ඇයි අනර්ථකාරී දෙයක් කියන්නේ මේ වචන පිළිබඳව හැසිරවීමේදී අපේ කල්පනා නොකිරීමේ සම්පත් පලාප දෙීමේ අකුසලයේ අපට අයිති වෙන්නේ මුසාවාද දෙීමේ අකුසලයට අපි අයිති වෙන්නේ මේ වචනය මහ පුදුම එකක්. නිරන්තරයෙන් අපේ වචනය ප්‍රවේශම් සහගත වීම වැදගත්. කයින් අකුසල් තුනයි කැදෙන්නේ. මනසින් අකුසල් තුනයි. නමුත් වචනයෙන් තමයි හතරක්ම කෙරෙන්නේ. වාචා කම්මං චතුබ්බිදං. මුසාවාද මුසාපේ ශුන්‍ය පරිසං සම්පප්පලාපා වාචතු බරු කියනවා කේලාම් කියනවා සදපන්ස වචන කියනවා හිස් වචන කියනවා බුදු පියාණන් වහන්සේගේ වචන මේ කරුණු හතරින්ම බහැර වෙනවා අනර්ථ නැහැ අසත්‍ය නැහැ අභූත නැහැ ඒ වචන අර්ථපූර්ණයි ඒ වචන ප්‍රතිඵල සහිතයි ඒ වචන අවබෝධයට ගෝචරයි. ශාන්තිය සැලසෙනවා. පුද්ගලයාගේ සැනසීම ළඟා කර ගැනීමට හේතු වෙනවා. බුදු පියාණන් වහන්සේගේ වචන භාවිතේ කිසිම කෙනෙකුගේ සිත් දවීමක් නැහැ. බලන්ත නිගන්ඨනාත පුත්ත අපේ රාජ කුමාරයව පොළඹවනවා. ඔබ අහන්න බුදුරජාණන් වහන්සේගෙන් ඔබ වහන්සේ අප්‍රියමනාප වචන කියනවද? කියන්නේ නැහැ කිව්වොත් ජේන්ත තර්කයක්. දේවදත්තර නිඳා කළේ නැද්ද? අපහාස කළේ නැද්ද? දේවදත්තව අපහසුතාවට පත් කළේ නැද්ද? මහා ජනතාව මැද කළ අනුශාසනාවලදී දේවදත්ත අපායතම යන කල්ප ගණන් දිවේ පැහැෙනවා බුදුවරයන් වහන්සේලා දහසක් එකතු වුණත් ඔහුව ගලව ගන්න බැහැ. මෙහෙම කිව්වේ නැද්ද? අවඥාවට අහන්ත කියන. බලන්ත එදා නොඑක් නොඑක් වෛදී පුද්ගලයන් ක්‍රෝධ ඇති අය නොසන්සූ අය නොසන්සුන් භාවයෙන් බුදු පියාණන් වහන්සේට උදාර උත්තමයන් වහන්සේලාට නින්දා කරන්න, අපහාස කරන්න, පරාද කරන්න, අපහසුතාවට පත් කරන්න මොන විදිහේ උපක්‍රමයකදවත් දායකයන් උපයෝගී කොට ගත්තා. යම් යම් දායක පිරිස් ඒ අයගේ කීම් අහගෙන තැන නොතැන බලා සම්පූර්ණයෙන්ම ඔහි වචන කතා කරනු නින්දා පහස කරනු අද ඒ අපට දකින්ට ලැබෙනවා උදාර උත්සමයන්ට වැඩක් කරන පිරිසට කතා හැදී පද හැදී චෝදනා කිරීම මේවා අපට ඕනතරම් අහන්ට දකින්න ලැබෙනවා මේයි තාම සංවේග දනකයි වචනේ තුලින් කොයිතරම් දෙයක් කරන්න පුළුවන් එබැවින් බුදු පියාණන් වහන්සේ අබේධාජ කුමාරයාට කියනවා යම් වචනයක් සත්‍යයේද වැඩදායකද අනුන්ට ප්‍රියද අනුන්ට මනාපද මම ඒ වචනය කියනවා ඊට හේතුව තථාගතයන් වහන්සේ සත්‍යයන් කෙරෙහි දක්වන අනුකම්පාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කියන මහා කාරුණිකයි බුදුහාමුදුරු අනුන්ගේ දුකේදී ඇතිවෙන අනුකම්පාව අන්න බුදුහාමුදුරුවන්ගේ කරුණාව මහා කරුණාව ඒ කෙනාව සසරෙන් මුදවන් අපායෙන් ගලවන් ශාන්තිය ලැබ දෙන්නේ බුදු පියාණන් වහන්සේ බණ කියන්න වචන හසුරුවන්න එබැවින් අබේරාජ කුමාරය තථාගතයන් වහන්සේට කෙනෙකු අපහසුතාවට පත් කරන්නේ පීඩණයට පත් කරන්න කෙනෙකුට නිඳා කරන්න අවඥා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ සම්බුදු පියාණන් වහන්සේ අපේ රාජ කුමාරයාට තමන් වහන්සේගේ මේ වචන හැසිරවීම පිළිබඳව ඔය විදියට දැනුමත් කරනවා එවිට මේ කුමාරයා අහගෙන ඉඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගෙන් යම් යම් ප්‍රශ්න ඇසීමට බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ගෘහපති සමනාදී පඬිවරු පැමිණෙන. ඒ අය අහන ප්‍රශ්නවලට ඔබ වහන්සේ උත්තර සපයන් කලින් සිතලා මතලා සැලසුම් කරලද. එහෙම නැතිනම් ඒ මොහොතට උචිත විදියට උත්තර දෙනවද? බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ කුමනුගෙන් අහනවා. කුමාරයාණන් මහන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට රතයන් පිළිබඳව වාහන පිළිබඳව අවබෝධයක් තිබෙනවද? එසේමයි ස්වාමීනි. මට හොඳ හැටි වාහන පිළිබඳ රත පිළිබඳ දැනුම අවබෝධය තිබෙනවා. එහෙනම් ඔබගෙන් යම් කිසි කෙනෙක් වාහනය පිළිබඳව ඒ ඒ අංග පිළිබඳව විස්තර අහනකොට ඔබත් සැලසුම් වෙලා ඉන්නවා. මගෙන් මේ පෑල්ල ගැන ඇහුවොත් මම මේ විදියට උත්තරේ දෙනවා. වාහනේ මේ කොටස ගැන මගෙන් ඇහුවොත් මම දෙන උත්තරය මේ විදියටයි. එහෙම ඔබ මූලික සූදානම සැලසුමක් තිබෙනවා. ස්වාමීනි මට එහෙම කිසිම සූදානමක් වෙන්න ඕනේ නැහැ. වාහන පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. මට හොඳ ඥාන ශක්තියක් තිබෙනවා. එබැවින් ස්වාමීනි මට ඕන තැනකින් ඕනම වාහනයක ඕනම කොටසක් ගැන අහුවොත් පැහැදිලිව මට කියා දෙන්න පුළුවන්. ස්වාමීනි ඔබ වහන්සේ ළඟට පැමිණෙන සියලු දෙනාටම ඔබ වහන්සේ උත්තර දෙන්නේ සැලසුම් කරලාද? කලින් සූදානම් වෙලාද? කියා ඇසූ ප්‍රශ්නයට පෙරලා බුදුරජාණන් වහන්සේ කුමාරයාගෙන් අහන්න ඔබගෙන් වාහනය ගැන විස්තර ඇහුවොත් ඔබත් උත්තර දෙන්න කලින් සූදානම් වෙච්ච විදියටද එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ Taman වහන්සේ ළඟට එන ඕනම කෙනෙකුට පැහැදිලිව උත්තර කියන්ට අවශ්‍ය දැනුම ඥානය තිබෙනවා ඒව මේව කෝරාජ කුමාරයා හේතේ කත්තිය පණ්ඩිතාපි බ්‍රාහ්මණ පණ්ඩිතාපි ගහපති පණ්ඩිතාපි සමන පණ්ඩිතාපි පඤ්ඤං අபிසංකරිත්වා තථාගතං උපසංකමිත්වා පුච්ඡanti අපේ රාජ කුමාරය මා ළඟට ගෘහපති පඬිතුව එනවා බ්‍රාහ්මණ පඬිතවරු එනවා ශ්‍රමණ පඬිතවරු එනවා විවිධ විවිධ උගතුන් මා හමුවට එනවා. ඒ අය මගෙන් නොඑක් දහම් කරුණු නොඑක් ප්‍රශ්න විචාරන මං ඒ හැම කෙනෙකුටම පැහැදිලිවම උත්තර කියනවා. පැහැදිලිව මම විස්තර කර දෙනවා. තානසෝභේතං තථාගතං පටිභාති තං කිස්ස හේතු සාහි රාජ කුමාර තථාගතස්ස ධම්මධාතු සුප්පටි විද්ධාං යස්සා ධම්ම ධාතුයා සුප්පටි විද්ධත්තා ථානසෝ වේතං තථාගතං පටිභානීති සම්බුදු රජාණන් වහන්සේට මේ ඕනෑම පඬිවරයෙක් අහන වචන දාම් කරුණු අවබෝධ කරවන්න යථා භූත ඥානෙන් මේ සියල්ලම උන්වහන්සේ දැනගෙන සිටිනු. උන්වහන්සේ සම්මා සම්බුද්ධ දැනගත යුතු සියල්ල දැනගෙන තිබෙන්නේ අවබෝධ කරගත යුතු සියල්ල මනමින් අවබෝධ කොටගෙන තිබෙනවා අතඹලක්ෂේ සියල්ල දන්නා බුදුහාමුදුරුවන් ඒ සියල්ලම පරිශීලනය කර ඇති බුදුහාමුදුරුවන්ට අනන්ත සංසාරේ පාඩමී දම් පුරමින් දීර්ඝ කාලයක් පුරාවට ලැබගත් අධ්‍යක්ෂින් සම්භාරය ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් දෙන්න උපයෝගී වෙනවා එබැවින් අපේ රාජ කුමාරය සම්බුදුරජාණන් වහන්සේට ඕනෑම කෙනෙකුගේ ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න එතරම් අපහසුතාවක් නැහැ. සියල්ල බුදුරජාණන් වහන්සේ දන්න. උන්වහන්සේ තත්ත්වාවබෝධයෙන්මයි සියලුම කරුණු කාරණා ගෙනහැර පාන් උන්වහන්සේ කරුණා මෛත්‍රියෙන්මයි අන් අයට බණ කියන්නේ සියලු දෙනාම දුකෙන් මුදව ගන්න. සසර දුකෙන් ගලව ගන්න. හැම කෙනෙකුටම ભેද බින්නතාවක් නැතුවම මහා කරුණාවෙන්මයි බණ කියන්නේ. දේවදත්ත තෙරුන් Taman වහන්සේට විරුද්ධ වුණා කියා. උන්වහන්සේට එක විදියකට රාහුල හාමුදුරුවන්ට සම විදියකට කෝසල මල්ලිකාවට එක විදියකට චින්චමාන විකාවකට තව විදියකටත් එහෙම බුදුහාමුදුරුවන්ගේ බණ කීම් නැහැ. එහෙම බුදුහාමුදුරුවන්ගේ වචන හැසිරවීම නැහැ. සෑම කෙනෙකුටම උන්වහන්සේ මහා කරුණාවෙන් බණ කියන්නේ. යථාවාදී තථාකාදී තථාකාදී යථාවාදී යම් ඡේද කියන්නේ එහෙමම කරන යම් ඡේද කරන්නේ එසේම කියනවා අනුකම්පාවෙන් දයාවෙන් සියලු දෙනාම සසරින් මුදවා ගැනීම සඳහායි බුදු පියාණන් වහන්සේ බණ කිව්වේ. අපේ රාජ කුමාරයාට මනමින් මේ පිළිබඳව කරුණු අවබෝධ වුණා. ඔහු ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා. බුදු පියාණන් වහන්සේට නොමද ප්‍රසාදයේ පල කරමින් වැඳ වැටි කියන ස්වාමීනි අද පටන් මා පෙරුවන් සරණ ගිය උපාසකවදේ කැටියට පිළිගන්නාසේක්වායි වැඳ වැටීලා සිටිය. පින්වත වචන හැසිරවීම ගැන මනවින් ඔබට අපට කාටත් අවබෝධය තිබෙන්නට ඕන. දෙමාපියන් වුණාම තම දුව පුතාට කරුණා මෛත්‍රියෙන්ම කතා කරන්න. අම්මා තාත්තා දරුවන්ට අමතන කොට මගේ පුතා මගේ දුව පෑදිලිවම කියන්න මගේ පැටියම් මගේ රන්කඳ මේවාට වඩා හොඳ නැද්ද මගේ දුවේ මගේ පුතේ මේවා ඊටාම ලක්ෂණයි බැඳීම පැටියා පැටියා කිව්වම එකදම් ප්‍රියමනාප ගතියක් අඩුයි බලු පැටියා ගව පැටියා මේ විදියට පැටව අපි දන්නේ එහෙමයි තිරිසන් සතා ඒ පැටියා අලි පැටිය, කොටි පැටිය, ගොන් පැටිය, බඩු පැටිය. ඒ හැරෙන්න දරු පැටියා, දරුවා. පැටව ඉන්නේ පිරිසල්ලෝ. කොරළු පැටිය. දරුවා මගේ මේ මිනිස්සු අපි. යක්ෂ පැටිය. පෙරේත පැටිය. එහෙම අපි කියන්නේ. දෙමාපියන් වුණාම මුලින්ම ගෙදරින් පටන් ගන්නවා. බඩුවට හොඳ වචන කියන්න. එන්න යන්න කන්න බොන්න ඉඳ ගන්න නැගිටින්න නිදියන්න ඒ වගේ පැහැදිලිව කියන්න. දඩුවෙකුට කියා දෙන්න. පැහැදිලිව වචන හසුරවන්න. අපේ දඩුවෝ හුඟක් කතා බහ කරනකොට පැහැදිලිව වචන හසුරවන්නේ නැහැ. ඔළුවෙන් උත්තර දෙන්න. සමහර දඩුවන් කියන දේ වචනය පැහැදිලිව පිට වෙන්නේ නැහැ. මනමින් මේ ළමයාගේ කට හදලා නැහැ. දිව සකස් කරලා නැහැ. ඒ නිසා ළමයාට වචන උච්චාරණය බැහැ. හරියමං අවබෝධයක් දැනුගත්කමක් භාෂා විශාරදයන් මේවා අපට පෙන්වා තිබෙන විදිය බලන්න අර්ථපූර්ණ වචන කියන්ට ඕන. දරුවට ඇහෙන්න හොඳ දෙයක්ම කියන්න. දරුවට කතා කිරීමේදී පැහැදිලි වචන භාවිතා කරන්න. අපේ ගුරු භවතුනුත් දරුවන්ට පුතේ දුවේ කියලා නිකං වාචිකව කියනවට වඩා හෘදයාංගම පුතේ දුවේ කියනවා නම් ලොකු දෙයක්. දරුවන්ට නම කියනවා වගේම පුතා දුව කියන එකේ ලොකු බැඳීමක් තිබෙනවා. ලොකු ලෙන්ගතුකමක් තිබෙනවා. ඒක කවුරුත් ප්‍රියයි සතෙක් වුණත් තිරිසන් සතෙක් වුණත් එන්න යන්න කියනවට කැමති. වරෙන් ඵලයන් කියනවට වඩා. පාපං බීපං කියන්නේ කන්න බොන්න. එන්න යන්න වාඩි වෙන්නේ. බලන්න සත්‍යගුම්බ ජාතකින් ගිරාපටව දෙදෙනා එකම මමගේ පැටවුණා. සොළඟට කූඩුව විනාශ වුණා. පැටව දෙදෙනා දෙපැත්තකට වැටුණා. එක් පැටවෙක් තාපස අතපු වෙයි. අනිත් පැටවා සොරු ගුලක් ළඟ සොරුන් පිරිසක් ළඟ හැදුණු වැඩුණු ගිරා පැටය කතා කළේ ඊටාම නරක වචන ආශ්‍රය තුලින් ඇසීමෙන් ලබා ගන්න අහුල ගන්න අත්දැකීම් ඒ ගිරවට නපුරු සිතිවිලි වචනයි දැනගන්ට ලැබුණා තාපස අසපුවේ හැදුණු වැඩුණු ගිරා පැටවට හොඳ දේ ඉගෙන ගන්න ලැබුණා પ્રિય વચન મૃદુ વચન ಲಗನ್ನ ವಚನ මේ වචන භාවිතයේ තුලින් කෙනෙකුගේ මානසික මට්ටම පේනවා සමාජ පරිසරය පේනවා මොන විදියේ වැදගත් කෙනෙක් වුණත් මොන විදියේ නිලතල දඩුව කෙනෙක් වුණත් මොනතරම් බුද්ධියක් තියෙනවා කිව්වත් මොනතරම් බලවත් කෙනෙක් වුවත් කතා කරන්නට දන්නේ නැතිනම් වචන හසුරවන්නට දන්නේ නැතිනම් ඒ පුද්ගලයාගේ උගත්කමේ ඵලයකින් කතාව වචනය ඕනෑම කෙනෙකුට වියදම් යනවා. ප්‍රියශීලීව කතා කරන්න. නින්දා පහත කිරීම හොඳ නැහැ. බොරු චෝදනා කිරීම මහා භයානකයි. බොහොම භයානකයි. කුජුත්තර උපාසිකාව සම්බුදුරජාණන් වහන්සේ කියන බණ අසාගෙන නමුත් සාමාවතී විසවට කිව් බුදුහාමුදුරෝ දේශනා කරන මහදාත් උත්තමයෝ කියන දේශනා අහගෙන આવොත් සාමාවතී දේවියට ඒ විදියටම කියයි. ඒ තරම් මනා දක්ෂතාවක් ඇසීමෙන් යමක් ධාරණය කොටගෙන එය පෙරලා ඉදිරිපත් කරන්න කියන්න දැනුම ශක්තිය මේ කුජ්ජොත්තරා උපාසිකාවට තිබුණා. නමුත් කුදු කෙනෙක් මෙයා බකල ගගා යන ඇවිදිනකොට කාටත් hina ඇතිවිද හේතු පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගමන් කරන විලාසය දැකලා ඒ බුදුහාමුදුරුව ගමන් කරන්නේ මෙහි විදියටයි කියලා ඇද කර කර තම යෙහෙලියන් සමග විනෝද වුණා ඒ රංගපා පෙන්වමින් අන්න විපාකේ කතා කිරීමේදී ප්‍රවේශම් වෙන්න ඕන. සමහර අය වචන අසදවන්නකොට සිත් බිඳෙනවා. කට ඇදියොත් දහ දෙනෙක් කමනාප වෙනවා. වචනයක් එළියට දැම්මොත් විශාල පිරිසකගේ සිත් දෝෂණය වෙනවා. මහා විශාල විනාශයකට මාර්ගය පෑදෙනවා. හිතලා මතලා හරියට බලලා කතා කරන්න ඕන. වචනයක් එළියට දැම්මොත් ඇතුන් 1000ක් ළමාවක් ආය අදින්ත බෑ. කිව්වනම් කිව්වා තමයි. වචනේ තියෙන්න ඕනේ හරියට කෙලින්. කියන දේ හරියට කියන්න. පැහැදිලිව කියන්න. බොරු කියන්න එපා. සිත් රිදවන වචන කියන්න එපා. රවට්ටන්න එපා. ඌටාරි ජායතේ මුකේ. Tamange ආත්මයේ සිඳ ගන්නා කෙතේදී කට ඇතුළෙම තියාගත්තා වෙනවා. බුදුහාමුදුරුවන් වහන්සේ අපට කියා දෙනවා සම්පදාන මුසාවාදේන ලැජ්ජා බොරු කියන කෙනාට ලැජ්ජාව නැහැ බයක් නැහැ එවන් අට ඕන පාප කර්මයක් කරන්න පුළුවන් බොරු කියන්නේ කේලම් කියන්නේ සැඩපල්ස වචන හිස්පතන කියන්නේ බොමත්ම දුර්වල මානසිකත්වය ඇති අය උසස් අවබෝධයක් තිබෙන අය ආවට ගියාට වචන හසුදවන්නේ නැහැ. අපි කෙනෙකුගේ සිත්කතන් ප්‍රබෝධවන වචන කියමු. කාටත් ප්‍රිය වචන භාවිතා කරමු. ඇත්තම කතා කරන්න. බොරු කියන්න එපා පණ තියෙනකම්. සම්බුදුරජාණන් වහන්සේගේ දහම් ලෝකේ පුරාම ප්‍රචලිත වුණේ. කෝටි සංඛ්‍යාත පිරිසක් සැනසීම ලැබුවේ. සසද වසනතුරු සම්බුදු පදවි ලබනතුරු අපේ සම්බුදු රජාණන් වහන්සේ බෝධි සම්භාරයන්හිදී බොරු නොකීමේ ප්‍රතිඵල යම් යම් අඩුපාඩුකම් බෝධිසත්ව භවයන්හි තිබුණත් බොරු කිව්වේ නැහැ. සත්‍ය වචනම භාවිතා කළා. සත්‍ය යක්ම ප්‍රකාශ කළා. එබැවින් වචන පරිසංකර ගන්න ඕනි. එනුම්පද කියන නොඑක් නොඑක් අන් අයගේ සිත් සිතවල වචන කීම දුර්වල මට්ටම කියන දේ පැහැදිලිව කියන්න ඇහෙන්න කියන්න දඩුවන්ට හරියට වචන උච්චාරණය කියා දෙන්න ළමයින්ට අක්ෂර උගන්වනකොට පැහැදිලිව දන්න අය ලව්ව කියවන්න හොඳට කට ඇරලා කතා කරන්න කෙලින් බලලා කතා කරන්න පැහැදිලිවම යමක් කියන්න කියන දේ නිවැරදිවම කියන්න හරියට දැනගෙනම කියන්න සිත් රිදෙනවා නම් කියන්න එපා. අප්‍රිය දේ කියන්න එපා. අමනාපවන දේ කියන්න එපා. අනර්ථකාරී වචන කියන්න එපා. අපේ දුවදඩුව විශේෂයෙන් නිරන්තරයෙන්ම කෑකෝ ගාන ස්වභාවයක් තිබෙනවා. කොච්චරවත් අපේ දඬුවම් කියවනම කියවනම කතා කරනවා. තොරතෝන්චියක් නැහැ. ගෙරව වගේ කියවනම කෑ ගහනවා. ඔය වචන භාවිත අර්ථවද කියලා මේ දඩුව දන්නේ ඔහි කෑ ගහනවා. පන්තියට ගුරුතුමා හිටියත් කෑ ගහනවා. නැතත් කෑ ගහනවා. ගුරුතුමා උගන්වද්දිත් කතා කරනවා. ගුරුතුමා හුස්ම ගන්න අතරෙත් වචනයක් කියන්න බලනවා. ඒ තරම් අපේ දරුවෝ කතාව කියවන. දෙමාපියෝ මේ ගැන සැලකිලිමත් වෙන්නේ. අපි දකිනවා උත්සවවලදී සභාවලදී වියක් දේශනය පවත්වනවා උගත් බුද්ධිමත් කතිකයෝ. ඒ දේශනා ඒ කතා පවත්වන අතරේ කතිකයාට බාධා වන විදිහේ ඇතැම් අය කියවනම කියවනම කතා කරනවා දානශාලාවේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දානේ වළඳද්දී කතා කරනවා ස්වාමින් වහන්සේ නමක් බණ කියද්දී අනිත් අය කියවලු. ඊ타මත්ම අවිනීතයි. දේශකයන් වහන්සේට සම්තුන් මනසක් ඇති කොටගෙන කවුරු හරි කතා කරන කෙනාට පැහැදිලි සිතින් සංසුන් මනසින් කරුණාකාරණා කියන්න ඉඩ තියන්නේ නැහැ. අහගෙන ඉන්න කැමති නැහැ. සමන් යොමු කරන්න කැමති නැහැ. ඒක දරා ගන්න බෑ. දානශාලාවේ කතාව. දාන වළඳද්දී කතාව. මොනවාද ওই තරම්ම කතා. කුඩා ශාමින් වහන්සේලා තරුණ හාමුදුරුවෝ සෙසු සියලුම දෙනා වහන්සේලා ඒ වගේම අපේ ගී පැවිදි කවුද මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ උගතුන් මැද ඉන්න තාක් නෝගත් අඥානවන්ත කෙනා උගතෙක් වෙනවා නිහඬව ඉන්න තුරු හැබැයි නිහඬව උගතුන් මැද ඉන්න නෝගතා උගතෙක් වෙනවා කතාව සිදු කරනකම් මෝඩයක් උගති. එහෙමනම් වචන ප්‍රවේශම් කර ගන්නට ඕනේ. කියන්ට බැරිය ඇත නැතිදිව ඕන ඕන පැත්තට හදවන්න පුළුවන්. නමුත් ප්‍රතිවිපාක භයානක. රන්වන් මාණ්ඩුවික් බලන්න ලස්සනයි. දීවර පිළිසකගේ දැලකට හසු වී ගොඩට ආවා. රන්වන් මත්තේ හරිම ලක්ෂණයි. බියෙන් වඩටා මේ සතා දඟලනවා හුස්ම ගන්න. කට ඇරියා. පුදුමාකාර දුගඳක් පැතිරුණි. සතපම් ගණනක් ඈතට මේ දුගඳ විහිදුණ. කොයිතරම්ද මේ ගඳ දරාගත නොහැකි බව. මෞතුරුලේ කිරිබොන සිංගිසි දඩුවන් මේ ගඳ උසුලාගත නොහැකිව තම නාසය මවගේ ලයේ උලාගත්තයි කියන්නේ. ඒ තනන් මේ දරුවන්ට දනන්ත බැරි දුගඳ. මේ මත්ය බලන්න ලස්සනයි. බුදු පියාණන් වහන්සේ ළඟට ගෙනිච්ච. බණ කිව්ව ලස්සනට බණ කිව්ව හිමිනම කිසියම් අකුසලයකින් ඔය තත්වයට වැටුණා. හොඳට කරුණු කාරණා කිව්වා. නිවැරදිවම බණ කිව්වා හොඳයි. වචනය ප්‍රවේශම් නැහැ බොරු කිව්වා. හොඳ වැඩ කළ හොඳ වැඩ කළ දත් ඇද වෙනවා දිව ගොත වෙනවා මුඛ රෝග වැඩි වෙනවා මුඛය විකෘති වෙනවා වචන අපහැදිලි වෙනවා කතාව අපහාස වෙනවා ගොත ගැහෙනවා පැටලෙනවා ගොළු වෙනවා මේ බලන්න සමහරු කියවනවා කියවනවා ඉවරයක් නෑ මම තමයි දන්නේ මට තමයි තේරෙන්නේ මට තමයි පුදුමන් මම තමයි කියුම් කාටද මට තරම් කොයිද එයා කියන්නේ මේ මමත් වේ කියවනවා කියවනවා අන් අයට අහන්නවත් ඉඩක් නැහැ අන් කෙනාට කතා කරන්න ඉස්කිල්ලක් ඇලපිල්ලක් ගන්නට ඉඩක් තියන්නේ එයාම කියෝ අහගෙන ඉන්න අප්‍රියයි කියලා තේදෙන්නේ තමන්ගේ වර්ණනාව තමන්ගේ පාණ්ඩිත්‍යය තමන්ගේ දක්ෂතාව කියනවා නමුත් දාහ දන්න කෙනාට මොනවද කොල කඩා පාන්ට තියෙන්නේ? කටෙන් හදිවාදම් ඕන තන. ප්‍රවේශම් වෙන්න ඕනේ වචනෙන්. අවශ්‍ය දෙයක් පමණක් කියන්න. වැදගත් දේම කතා කරන්න. අනර්ථ වචන 1000ක් කියනවට වඩා අර්ථපූර්ණ වචනයක් කීම වැදගත් වෙනවා. එබැවින් කතා කිරීමේ හැකියාව තියෙන අපි මනමින් වචන ප්‍රවේශම්ව කටයුතු කරමු. හොඳ දෙයක්ම කියමු. මනමින් වචන භාවිතා කරමින් හොඳ සත්‍ය වචන භාවිතා කිරීමේ කුසලය ඔබට ඥානය ලබා ගැනීම සඳහා ආනිසංසදායි කරගන්නට ප්‍රවේශම් සහිතව කතා කොට සැනසීම ළඟා කර ගන්නට මේ ධර්මානුශාසනාව ඔබට ශ්‍රවණය කිරීමේ කුසලය ශාන්තියක් පිණසම වේවා. දාම් ශ්‍රවණය කිරීමේ කුසලයෙන් නිවනින් සැනසීම ලැබේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පදන්ති අද ධර්මානුශාසනා පැවැත්තු දේශකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිදී පදිනමේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබානි ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජ්‍යපාද වෙන්නවත් ඒ රතන ජෝති ස්වාමින් වහන්සේයි.